ආරාම රූපා වන රූපා යේ ජනාසේතු කාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයම් තේසං දිවාචරන්තෝච සදා පුඤ්ඤං පවද්ධති තේ ගරුතර මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි අද මේ බෞද්ධ නාලිකාවෙහි මෙවන් ධර්ම දේශනාවක මාතෘකාව කුමක්දයි යන්න මේ ආයතනයේ ප්‍රධානත්වයේ දරන අපේ දරණාගම කුසල ධම්ම නායක ඉෂ්ටිවරයන් වහන්සේ පැහැදිලි කළා මේ රටේ තරුණ වික තරුණ විය ඉක්මවමින් ගත කරන විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති දොඩන් දෝවේ සිරිකර නායක ඉෂ්ටිවරයන් වහන්සේ. උන් වහන්සේගේ 55 වෙනි ජන්මදිනය අදයි. ගල්කිස්ස ශ්‍රී දක්ෂිනාරාමයේ පවත්නා නාලන්දා පිරිවෙනෙහි පාර්වේනාධිපතිත්වයේ ධර්මෙන් ඒ වගේම චිත්ත විවේක ආශ්‍රමේ ආධිපත්‍ය ධර්මෙන් කටපුරා විවිධ ධර්ම දේශනාවන් පවත්වමින් ඉන්දියාව ප්‍රමුඛ රට රාජ්‍යවලද දම් දෙසුම් වලට වැඩම කරමින් ශිරීකර ඉෂ්ටිවරයන් වහන්සේ අගනා සේවාවක් ඉටු කරනවා. ඒකට කෘතඥතාවය පළ කරනු පිණිසයි මේ පින්වත් පිරිසක් අපේ කුසල ධම්මනායක ඉෂ්ටිවරයන් වහන්සේ ඒ වගේම අපේ අතුරුලියේ ආනන්ද ඉෂ්ටිවරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මේ යුතුයකම සංවිධානය කළා tie. පින් වත්නි අපි සෑම කෙනෙකුටම පිනක් වමනා කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තාහොන්ති පාණිනා එවැනි මහණෙනි මේ ලෝකයේ උපත ලබන කවර කෙනෙකුට වද පින උවමනාය කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ගිහේ භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් දෙවඟනක් බ්‍රහ්ම රාජයෙක් වුණත් ඕනෝන් අතර පවත්නා ඒ පින්වල බලයට අනුවයි ඔවුන්ගේ බැබලීම සිද්ධවන්නේ ඒකයි ස්වરૂපේ අන්න ඒ නිසයි බුදුහාඳුරෝ පිනට බය වෙන්න එපා. ඒ වගේම පිනට පසුබහින්නත් එපා. පුඤ්ඤං කෝ භික්ඛවේ මා බාහිත කියලා දේශනා කළේ ඒකයි. කල් දාන්නත් එපා එපා ඒක නැවත පසුවට කරන්න තියාගන්න. ඒ ඒ වෙලාවට අවස්ථාව ලද දිගසම කරගත යුතු පින කරගන්න ඕන. දැන් පාරෙන් මාරු වෙන්න යන කෙනෙක් ඉන්නවා. පාරෙන් මාරු වෙන්න බැරි වයස්ගත පෙනීම අඩු දුර්වල පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ වේලාවට කළ යුතු පින්කම තමයි අර මිනිස්යාවත් පාරින් එහාට කරලා Tamange ගමන යන එක. බලන්න අන්න ඒ වගේ මම නිදසුණක් වේ මතක් කලින් පිනකට වෙලාවක් නැහැ යුතුයකමක් ඉටු කරන්න යෙදුන හැම වෙලාවකම ඒ යුතුයකම හරියට ඉටු කරන්න ඒකයි පින කියලා කියන්නේ. ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අහපු ප්‍රශ්නයත් උකයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පින පින කියන වචනේ නිතර භාවිතා කරනවා. පින කියන්නේ කුමකටද? යානුස්සෝනේ පින කියන්නේ යුතුයකම් වලටයි. අකුරු කීපයක වචනයකින් පිළිතුරුදුනා. යානුස්සෝනේ බමුණතුමා හිතාගෙන හිටියේ භාග්‍යවතුන් වහන්සේ ටිකක් කල්පනා කරලා මේකට උත්තර දෙයි. බුදුහාමුදුරුවෝ සනකින්ම පිළිතුරු දුන්නා යුතුයකමටයි පින්කම කියන්නේ. දැන් මේ පින්වතුනොත් ඒකයි කරන්නේ. ශාසනයට වැඩදායි භික්ෂූන් වහන්සේ නමකගේ ජන්මදිනය නම නියම කරගෙන උන්වහන්සේට සිතක් ශාන්තියක් සැලසීමේ බලාපොරොත්තුව ඇතුව අද මේ <coughs> පින්වතුන් යුතුයකම පිටු කර පින්කමක් මේක අපට මෙලව පරලොව දෙකටම යහපත පිණිස පවතිනවා. අන්න ඒ වගේ ඔය පින පියන පිළිබඳ ප්‍රශ්නේ එදත් තිබුණා. දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි දෙවි කෙනෙක් උන් වහන්සේගෙන් ප්‍රශ්න කළා පෑදවල් දෙකේම පින් සිද්ධ වෙන ක්‍රියාවල් මොනවද කියලා පින්කම් අන්න එතෙන්දි දුන්නු පිළිතුරයි මම ඔය මතක් කළේ. ආරාම රෝපා වන රෝපා යේජන ආශීතුකාරකා. පපංච උදපානංච යේ දදන්ති උපස්සයං. තේසං දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවද්දති. බලන්න අපි හිතන විදිය නෙමෙයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරලා තිබෙන ආකාරය කෙනෙක් කියන්න පුළුවන් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඕවා තමයි පින් කියලා. සත්තකින් මේවා වටිනා පින්. ඒ පින්කම් වල වටිනකම වැඩි වෙන්නේ පින්වතුනේ මූලික ගුණධර්මات එක්කයි. යහපත් ගති පැවතුම් ඇති බව පළමුවෙන් සදාචාරාත්මක ගතිය සදාචාරම චාරාත්මක ගති පැවතුම් වලින් තොරව පිනක් කළද එහි නියම ආනිසංසයේ අඩු අපවිත්‍ර කිලුටු වෙච්ච පාවිච්චි කරපු වස්ත්‍රයකට පාට වර්ගයක් පෙව්වා වගේ අශෝභන වෙනවා මිසක් පැහැපත් වන්නේ නැහැ. පිරිසිදු වස්ත්‍රයකට තමයි පාට වර්ග පෙව්වහම නියම අයුරින් ඒක අලංකාරවත් වන්නේ. අන්න ඒ අනුව බලනකොට අපි දන්නවා අපේ ශිරිකර නායක ස්ත්‍රියන් වහන්සේ. කුඩා කාලයේ පටන් අපි දන්නවා. සුපේසල ශික්ෂාකාමී සාමණේර නමක් වශයෙන් කටයුතු කළේ. බණ දහම් ඉගෙන ගත්තා. උසස් විභාග වලින් සමත් වුණා. ධර්ම දේශනාවට යොමු වුණා අද රටට වැඩදායි තෙර නමක්. ඒක අපට ලොකු හයියක්. අර උන්වහන්සේට මේ தත්ත්වය ඇති උනේ අර මා මුලින් මතක් කළාක් මෙන් සදාචාරාත්මකව තම ජීවිතය සකස් කර ගැනීමයි. එතකොටයි ජීවිතයක් පැහැපත්වන්නේ. දේවතාවා ඇහැව්වේ රෑදවල් දෙකේ පින් ලැබෙන පින්කමක් පින්කම් මොනවද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආරාම රෝපා වන රෝපා යේජනා සේතුකාරක ආරාම රෝපා ආරාම රෝකා රෝකා කියන්නේ මල් ගස් වලින් පළතුරු ගස් වලින් වාතය පිරිසිදු කරන ගස් කොළන් වලින් ශාස්ත්‍රීයත්වයට ඉඩකඩම්, ගෙවල්, දොරවල් ආදිය සකස් කර ගැනීම. ඉන්න gedara මිදුල ඒවා මල් ආදී ආදියෙන් සකස් කර ගන්නවා. විහාරස්ථානවලට ආරාම කියන වචනයත් ඒකයි. ගමේ කෙනෙක් පන්සලට ගියාම හොඳට අතුපතු දාලා තිබෙනවා. පළතුරු ගස් තිබෙනවා. මල් වැල් මල් ගස් තිබෙනවා. ඉතින් බොහොම විවේක බවක් තිබෙනවා. වාතයේ පිරිසිදුයි. කුරුල්ලන්ගේ මිහිරි හඬ ඇහෙනවා. අර gedara දහසක් කරදර මැද ඉඳලා විහාරස්ථානයට ගියාම ලොකු මානසික සහනයක් ලැබෙනවා. අන්න ඒකයි ආරාම රෝපා gedaraක වුණත් එහෙමයි. ඒකයි අපේ විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ගෙවල් වල ඔය මල් ගස් මල් වැල් පළතුරු ආදීන් සරසා ගැනීමට නිතරම දැඩි උනන්දුවක් දක්වන. ඒක සහජයෙන් පිටතලා ඒක පින් සිද්ධ වෙන දෙයක්. වාතයේ පිරිසිදු වන්නේ ඒකෙන්. ඒ නිසා නිරෝගීතාවයට බොහෝම හිත කරයි මේ මල් ඵල ආදිය වගා කිරීම වැඩි හේවන යහපත් හේවනක් ලැබෙන්නේ ඒකෙන් ආරාම රෝපා වන රෝපා ඒ වගේම වනාන්තර වැඩිම උෂ ගස් කොළන් තියෙන වනාන්තර සකස් කිරීම. ඒවා අදත් බොහෝම ජනාකීර්ණ බලවත් රටවල් වල මහා නගර මැදත් අක්කර 7-800ක් වෙන් කරලා මහා රූක්ෂ ගස් වලින් සරසලා තිබෙනවා. ඒ මොකද කාරණේ එකයි. වාතය පිරිසිදු වෙන්න ඒ වගේම පරිසරය පාලනය කරන්න අපි දන්නේ නැතුව. දැන් ඔය දියුණු රටක් ලෝකේ ටෝකියෝ නුවර ඒ නගරයේ මැද අතිවිශාල වනාන්තරයක් තියෙනවා. මහා විශාල ගස්. ඒවා ගමන් කරන්න පුළුවන් යට පිරිසිදු කරලා තියෙනවා. මේ ගැන අහපු වෙලාවේදී දුන්නු පිළිතුර තමයි මේ ටෝකියෝ නුගර නුවර දේශගුණයේ පාලනය කරන්නේ මේ වනාන්තරයෙන් කියලා. අඩි 3400 උස ගස්. ඒ ළඟට ඔය ඇමරිකාවේ උනත් වොෂින්ටන් නුවරේ තේම අනිත් රටවලත් තේමයි. ඒ නිසා තමයි අපේ රටේ උනත් දැන් ඔය විහාර මහදේවී උද්‍යානයේ බඳු ඒ නගරවල උද්‍යාන අක්කර 7 8ක්වත් වෙන් කරලා හොඳ ගස් කොළන් වවලා තියෙන එකයි ඒක පින් සිද්ධ වෙනවා. හේවන ජලය අපට ලැබෙන්නේ වැස්සින්. දැන් පුරාණ කාලේ වුණත් අපේ රාජරාජ මහා මාත්‍යවරු දර්ශනයක් ඇතුවයි රට ආරක්ෂා කළේ. කොහොන මායා පිහිටි. එතකොට පිහිටි රට කිව්වේ අනුරාධපුරයේ පැත්තේ. ඒ රටේ ඒ ප්‍රාති තමයි රාජ්‍ය ප්‍රවතුන. ඊළඟට ඒ සියලු කටයුතු ගොවිතැන් ආදිය කරගත්තේ මහජනයා වැඩි වශයෙන් පදිංචි වෙලා හිටියේ පිහිටි රට නැත්නම් රජ රට. ඊළඟට බලන්න මායා රට තියාගත්තේ කඳුකරේ දැන් ඔය සිරිපාද කන්ද මහනුවර නුවරඑළිය රත්නපුර මේ අපි ඉන්න පළාත් ඔක්කොම මායා. දස්කොලන් වවල තෙතමනේ රකගත්තේ එකෙන්. අර කඳු උඩට වැස්සහම ඒ වතුර ගලාගෙන එනවා. ඒවා අර පරිස්සමෙන් හරවගෙන වැව් අමුණුවල පුරවගත්තා. හතුරු පිරිසක් ආවොත් මේ කන්දෙන් අර පැත්තට රුහුණට යන්න ඉඩ දෙන්නේ නැහැ. රුහුණු පළාත හැමදාම ආරක්ෂා වුණේ මායා රට ශාස්ත්‍රීයත්වයටපත් ජලයේ පිරුණු පළාතක් වුණා වගේම ආරක්ෂක මධ්‍යස්ථානයක් වශයෙන් සැලකුවා. එදත් එහෙමයි ඒ කටයුතු දියුණු රටවල අදත් එහෙමයි. දැන් දැන් අවාසනාවකට වගේ බටහිර ආభాෂය නිසා අපේ රටේ කැලෑ එලි කරලා ප්‍රමාණයකට වඩා කොයිතරම් කිව්වත් ඒක මහා විනාශයක්. මේ තරම් විශාල ජපන් රටේ 100ට 70ක් 100ට 30යි ජනවාස තියෙන්නේ. 100ට 30ක ප්‍රදේශයේ තමයි ගෙවල් දොරවල් එකට කැටි කරලා හදලා තියෙන්නේ. අපි වගේ හැමතැනම එලි පහලි කරලා ගස් කොළන් කපලා හැමතැනම ගෙවල් හදලා නැහැ. වනය වත් ආරක්ෂා කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ ආරාම රෝපා වන රෝපා කැලෑ වැවීම ගස් කොළන් වැවීම පළතුරු ගස් වැවීම බෙහෙත් වර්ගවලට අයත් ගස් වැවීම මල් ගස් වැවීම ඒවා ආරක්ෂා කර ගැනීම ජලය රැක ගැනීමට ලොකු උදව්වක් දිවා රාත්‍රී පින් සිද්ධ වෙන දෙයක් ආරාම රෝපා වන රෝපා යේ ජනා සීතුකාරකා මහජනයාට යන්න එන්න මං මාවත් පාලම් ඒ දඬු හැදීම සීතු කියන්නේ පාලම් බෝක්කු ඒ දඬු සකස් කිරීම මං මාවත් හැදීමත් ආරක්ෂා කිරීමත් පාලම් ඒ දඬු දැමීමත් මහත්ඵල මහානිසංස කුසලයක් හැටියටයි මේ සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ බලන්න අපි හිතන විදිහට වඩා බුදුහාඳුරෝ වෙනස් අයුරකින් එතන කල්පනා කළේ මෙන්න හැම විටම පින් සිද්ධ වෙන දේවල් සතෙක් වුණත් වතුර බොනවා යන්න එන්න පුළුවන් පාලම් ඒ දඬු ඒ වගේම මං මාවත් සකස් කිරීම. ඒවා දිවා රාත්‍රි දෙකේම පින් ලැබෙන කුසල්. ආරාම රෝපා වන රෝපා යේ ජන ආශේතු කාරක. පපංච උදපානංච. දීමට ජලය සහ ප්‍රයෝජනයේට අයත් ඔය වැව් අමුණු පොකුණු ගංගා සකස් කිරීම පිළියෙල කිරීම වතුර පිරිසිදුව ගලා බැසීමට සකස් කිරීම. ඒ වගේම පානය කිරීමට ලිං උල්පත් ආරක්ෂා කිරීම. ඒවා මහත්ඵල මහානිසංසදායි කුසල්. කෙනෙක් හිතන්න පුළුවන් මේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඕක තමයි අපේ ප්‍රධානම කුසල් කියලා. ඒක ඇත්ත හැබෑව. ඒ ඔක්කොම කරන්න පුළුවන් පරිසරයේ සකස් වුණොත් විතරයි. දෙද දුක් වලින් තොර ජීවිතයක් ගත කිරීමට රටක ජනතාවට පමණක් නොව සත්වයන්ට පවා ඌමනා කරනවා පරිසරය දූෂණයෙන් වලකාලී. ඒකයි ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළේ උතු පරිණාමජා ආබාධා දේශ ගුණේ නරක් වුණාම ගම් වතුර ගාලා වතුර එකතු වෙලා මැසි මදුරුව හැදිලා ඉදෝරයක් ආවහම සූර්යාලෝකයේ වැඩි වෙලා පායලා දූවිලි ඇවිස්සලා මැසි මදුරුවන් බෝ වෙලා විවිධාකාර රෝග ඒ නිසා හැම විටකම අපි ජීවත් වෙන පරිසරය තුළ සුළඟක් ජලයත් මා පොළවත් පිරිසිදුව තබා ගන්නට කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා බලන්න. අපි ඒවා ගැන සැලකන්නේ නැහැ. පාරවල් අපිරිසිදු කරනවා, ගංගාවල් අපිරිසිදු කරනවා, වැව් පොකුණු ගැන සැලකිල්ලක් නැහැ. අද බලන්න මේට අවුරුදු 60කට 70කට එහා පැත්තේ පැවති ගංගා ඇලදොලවල් අද මොනතරම් පරිසර දූෂණය නිසා මත්ස්‍යයෙකුටවත් ජීවත් වෙන්න බැරි තරමටම අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ලෙඩ රෝග වැඩි කියනවා. ඩෙන්ගු රෝග ආදී බහුල වෙලා. ඒ කාලේ උණ කිව්වොත් හෙම්බිරිස්සා උණ මැලේරියා උණ දෙක විතරයි. කහ උණ කියලා එකක් තිබුණා. අද උණ කිව්වොත් කීතරම් නම් තියෙනවද? මේ උණයි කියනවා, කුරුළු උණයි කියනවා, කුකුල් උණයි කියනවා, ඌරු උණයි කියන සූකර උණ කියන විවිධාකාර උණ වර්ග අන්න පරිසරයේ දූෂණය වෙලා. මේ ඉන්න අවුරුදු 60 70 වයස් ආයෙත් ඒක තේරෙනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ නිතරම පරිසරය පිරිසිදුව තබාගත යුතුයි කියන බව. මේ භික්ෂූන් වහන්සේලා වන අපට විනය නීති වශයෙන් පනවලා තිබෙනවා ජලයක් අපිරිසිදු කරන්න දෙපයි කියලා. ගඟකටවත් කෙල ගහන්න දෙපයි කියලා තහනම්. ඇලකට, දොලකට, පොකුණකට, ගඟකට ඉඳක් ගැන කතා කරන දෙයක් නැහැ එහෙමවත් එපා. මල මුත්‍ර පහ කරන්නවත් කෙල ගහන්නවත්. ඒ තරමට බුදුහාමුදුරු චුල්ල වග්ගපාලි බලන්න කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒක අපට අවශ්‍යයි. නැත්නම් ජීවත් වෙන්න බෑ. නිතර පින් සිද්ධ වෙන ක්‍රියාවල් වශයෙන් ඒව තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ ජනා හේතුකාරක. ගඟකින් ඇලකින් දොලකින් එගොඩ වෙන්න පාලමක් ඒ දණ්ඩක් ඒ විදිය සකස් කරනවා නම් ඒව මහත්ඵල මහානිසංස කුසල් වශයෙන් දක්වලා තියෙනවා. පපංච උදපානංච බොන වතුර ටික නාන වතුර ටික වැවේ ගඟේ පුකුණ ඇලේ දොලේ වතුර ඒ වගේම ළිඳේ වතුර අපි පානය කරමු වික්ෂූන් වහන්සේලා වන අපට විනය නීතියක් තිබෙනවා හැම විටකදීම ළඟ පෙරහංක දෙයක් තියෙනවා. මේ හාමුදුරුවෝ දන්නවා. පෙරහංක දෙයක්. මොකද වතුර ටිකක් ලැබුණාම පෙරලා බොන්න ඕනේ. ඒ තරමට සෞඛ්‍ය පිළිබඳව බුදුහාමුදුරුවෝ කරුණු දේශනා කළා. බලන්න. අන්න ඒ අනුව අපට පේනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේ හැමතිස්සෙම ජීවත් වීම අගේ කොට සැලකුවා. ජීවත් වෙන්න හරියට බැරි වුණොත් මොකක්වත් කරන්න බෑ. ඒ නිසායි විනය ශික්ෂාපද පනවනකොට උනත් විලානසනාපති ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට වෛද්‍ය උපදෙස් අනුව යම් යම් ශික්ෂාපද වෙනස් කරගත යුතුය ගත හැකිය කියන බව බුදුහාඳුරෝ දේශනා කළා. දිලාන සමයෝ අද්ධාන මග්ග ප්‍රතිපන්න සමයෝ තව එකක්. අද්ධාන මග්ග ප්‍රතිපන්න සමයෝ කියන්නේ අද වගේ මේ දුර බැහැර යනකොට පයින් එදා යන්නේ. මේ වගේ වාහන තිබුණේ නැහැ. දින ගණන් මාස ගණන්. ඒ පා ගමන් වලින් කරත්ත පස්සේ කරත්ත වලින් ඔය වගේ යනකොට කෑම බීම පිළිබඳව වතුර ටික පිළිබඳව නිදා ගැනීම පිළිබඳව විවිධ ප්‍රශ්න මතුවෙනවා. දැන් ওই දඹදිව වන්දනාවේ ගියාම මේ පින්වතුන්ට එහෙම කරන්න වෙනවා. මේ රටේ අපි ජීවත් වෙන විදිහට බෑ ඒ ගමන යනකොට. අන්න ඒ වගේ අද්ධාන මග්ග පටිපන්න සමයෝ දෙවෙනි කාරණේ. මොකද හේතුව ජීවිතයේ අවශ්‍යයි. මගදී මැරෙන්න පුළුවන්. දැන් සමහරු මැරෙනවනේ. ඒ නිසා ඒක වගකීම බුදුහාරෝ දේශනා කළා. දිග ගමන් යනකොට සති ගණන් මාස ගණන් යම් යම් ශික්ෂාපද වෙනස් කරගන්නයි කියලා කිව්වා. බරපතල ඒවා නෙමේ සාමාන්‍ය ශික්ෂාපද. ඒ ගමනේදී මූණ දෙන්න වෙන ප්‍රශ්න වළක්වා ගන්න. ඊළඟට නාවාභි රෝහණ සමය. තව එකක්. නාවාදි රෝහණ සමයෝ කියන්නේ නැව් නැගපු වෙලාව. රුවල් නැව් ඒ කාලේ තිබුණා රුවල් නැවකින් ඔරුවකින් පාරුවකින් සුළුප්පුවකින් ඔය දුර ගමන් යනවා මුහුදේ ගංගාවල. දැනුත් ඔය ආශ්‍යාත්‍රාවල යනකොට එහෙම සමහර විට සමහර සිකපද වෙනස් කරන්න වෙනවා. නාවාභි රෝහණ සමයෝකු ඒකයි. එතකොට ගුවන් නැව් අහස් නැව් දෙකම ගන්න මේ ගඟේ ඇලේ දොලේ විශේෂයෙන් මුහුද යන නැව්. ඒ වායින් යනකොට සෞඛ්‍යයට බාධාවක් නම් ලෙඩ දුකක් ඇතිවීමට හේතුවක් වෙන බව පෙනේ නම් වෙනස් කරගන්න පුළුවන්. ඔය කාරණා තුන බුදුහාරු ඉද දීලා තියෙනවා. බලන්න එයින් පේනවා අපි හැම දෙයක්ම කරන්න. පළමුවෙන්ම අපේ ජීවත් වීම හරියට සකස් කරගන්න ඕන. හැමදාම ලෙඩෙක් නම් රෝගියෙක් නම් කවදාක්වත් බෑ අපට අපේ අදහස් පරිදි දියුණුවකටපත් වෙන්න බෑ. රටට සමාජයට ලෝකයට වැඩක් කරන්න බෑ. ඒ නිසා ගිලාන සමයෝ අද්ධාන මග්ග පටිපන්න සමයෝ නාවාභේ රෝහණ සමයෝ ඔය විනය පොතෙන් දුන්නු අනුමැතිය ඊළඟට පින්වත්නි යේජනා සේතුකාරකා පපංච උදපානංච ජලය පිළිබඳව බුදුහාඳුරෝ ජලය පිළිබඳව වතුර උණු කරලා පෙරලා පානය කිරීමට තමයි එදත් අනුබල දුන්නේ ඉගෙන. ඇයි මෙහෙම බුදුහාඳුරෝ දේශනා කළේ? සත්වයාගේ මිනිසයාගේ ජීවිතය රැකෙන්නේ ඔයින් පින්වත්. එහෙම නිසා ඒ අයට පින් සිද්ධ වෙනවා. ඔය කාරණේ සලකාගෙන තමයි අපේ රජවරු එක රජ කෙනෙක් වැව් දෙකක් තුනක් හැදුවොත් ඊළඟ රජුරෝ හතරක් පහක්වත් හදනවා. ගංගාවන් සකස් කරනවා. ජල මාර්ග හදනවා. වැව් අමුණු පිළියෙල කරනවා. ලින් ආදී පාණයට යෝග්‍යවරින් සකස් කරනවා. ජලය අපිරිසිදු කිරීම පාපයක්. ජලය නාස්ති කිරීමත් පාපයක්. ඒ තරමට උන් වහන්සේ ඇයි කරුණ දේශනා කළේ දෙවියා දිව්‍ය පුත්‍රයාට ඔන්න ඔය කාරණා ටික ඉටු කරනවා නම් යමේ තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති ඒ පුද්ගලයාට දිවා රාත්‍රි දෙකේම පින් සිද්ධ වෙනවා. ඒ උදාර කුසලය අදත් මේ කරන්නේ. බණ අහනවය බණ අනුව පිළිපදිනවයි කියන්නේ ඕකයි. මේ ධර්මයේ අහලා ඒ අනුව අපි යහපත් ගති පැවතුම් ඇතුව සදාචාරාත්මකව ලෝකයට වැඩක් වන අයුරින් කටයුතු කරතොත් පින්වත්නි ඒකම තමයි අපිට යහපත පිණිස හේතුවක්. ජලය පිළිබඳව මොනතරම් සැලකිල්ලක් අපේ රටේ තිබුණිද කියන බව අපේ අට කතාවල් වල එන නිදසුන් කතාවන්ගෙන් පේනවා. සංයුක්ත නිකා අටුවාවේ කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාව ලියලා තියෙන්නේ අටුවාචාරීන් වහන්සේ. රහතන් වහන්සේගෙනුත් නොදැනුවත්ව වැරදි කෙරෙනවයි කියන බව කියන්නයි. අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ඒක කියන්නයි. නමුත් ඒ කාරණය පැහැදිලි කිරීම නිසා අපේ ඉතිහාසයේ කොච්චර වර්ණවත් වෙනවද කියන බව බොහෝම පැහැදිලිව පේනවා. වයස්ගත රහතන් වහන්සේ නමක් සාමණේර ගෝල බාලින් හතර පහ නමක් එක්ක තිසා වැව් බණ්ඩිය දිගේ දානෙකට යනව දවල්. තිසා වැවේ බණ්ඩිය දිගේ දැම්ම දිගේ වඩිනව දානෙකට. තිසා වැවේ ජලය පාලනය කරන සොරවුවක් තිබුණා. ඒකෙන් එහාට යන්න ඕනේ. ඒකට පාලමක් පොඩියට දාලා තිබිලා තියෙනවා. එතන තියෙනවා යන්ත්‍රයක් සංකරන. ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනකොට නැටි කට්ටියක් තිබිලා තියෙනවා. නැටි පිඟානක් බොහොම හොඳට ඔය අපේ පිඟාන් වගේ හදපු. ඒක උඩ රෝදයක් කරකිනවා. චක්‍රයක්. ඒ වතුර නගින ක්‍රමය අනුව තමයි මේ කටුව කැරකෙන්නේ. අසවල් ඉලක්කම දක්වා ඒ කටුව නැග්ගොත් අන්න අසවල් පැත්තේ ජලය වැඩි. එතකොට මේ පාලකයා දන්නවා ඒ පැත්තට කොහොම හරි දුරකථන ක්‍රමයක් තිබිලා තියෙනවා මේ සොරවුව දැන් අරින්නේ අසවල් සොරවුව. එහෙම අරින්නේ නැත්නම් එතකොට මෙතන වතුර වැඩි ඒ සොරව් දෙක තුනක් වැවක තියෙනවා. බලන්න ඒ තැන්වල ඒ තරම් යන්ත්‍රානුසාරව හදපු චක්‍ර තිබිලා තියෙනවා. ඒ කටුව දිහා තමයි බලාගෙන ඉන්නේ. එතන ක්‍රියාත්මක නිරධාරිය. අර හාමුදුරුවෝ යන ගමන් මේ මොකද්ද කියලා මේ රහතන් වහන්සේ නම. අර හැරමිටියෙන් අතෙන්ට දික් කළා පෙන්නුවා. පොඩි නමලට. හැරමිටියේ වැදුන අර කට්ටේ කරකැවීම නැවතුණා. උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ ඊතන ආරක්ෂකයා ඊළඟට ආව දෙවෙනි වර වැඩ බාර ගන්න එක්කෙනා. ඔහු ඉතින් මේ කටුව දිහා බලාගෙන ඉන්නවා. අනේ දන්නේම නෑ තව පැත්තකින් වැව් කණ්ඩිය කඩාගෙන විනාශ වෙලා ගින් තියෙනවා. රජතුමාත් කුපිත බවට පත් වුණා විශාල ගම් යට වෙලා ගියා. අර මොකද අර චක්‍රයේ වෙච්ච හානිය. ඒකෙන් තමයි නැතුව වැබ දිහා බලාගෙන නෙමෙයි කියන්නේ. අර චක්‍රයෙන් පෙන්වුම් කරනවා. දැන් බලන්න ඔය කාරණේ මා මෙතෙන්දි මතක් කළේ ජලය උපදව ගන්නත් ලබාගත් ජලය රැක ගන්නත් ජලය පාලනය කරන්නත් මොනතරම් ක්‍රම උපක්‍රම අපේ ජනතාව එදා දැන කියාගෙන තිබුණේද කියන බවයි ඔය කතා ප්‍රවෘත්තියෙන් තේරෙනවා. නමුත් අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ධර්ම කරුණක් පැහැදිලි කිරීමට රහතන් වහන්සේගෙනුත් යම් යම් නොදැනුවත්ව වැරදි කරනවායි කියන බව පැහැදිලි කරන්න මේකයි උපමාවට ගත් බලන්න. ඒකයි ඔය අට කතාවල ඔච්චර වටිනකම වැඩි වෙලා තියෙන්නේ. අන්න දැන් රහතන් වහන්සේ අනේ හිතලා කළා නෙමෙයි උන්වහන්සේ දන්නේ මේ මොකද්ද කියලා හැරමිටියෙන් දික් කළා. යන්තම් වැදුනා. අර සියුම් කටුව කැඩුනා, අක්‍රිය වුණා. අර ජලය අනිත් පැත්තේ හොඳ ප්‍රෝම උතුරලා යනකම් දන්නේ නැහැ. ඇයි මේ චක්‍රයේ දිහා බලාගෙනයි වතුර පාලනය කරන්නේ. ඔය තරමට ජලය රැක ගැනීමට පිළියෙල කිරීමට ඔය බුදුහාඳුරෝ ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකං පපංච උදපානංච යේ දදන්ති උපස්සයං තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති සංයුත්ත නිකායෙහි වන රූප සූත්‍රය ඔය සඳහන් කරලා තියෙන පිළිවෙල. අන්න ඒ නිසා පින කියන එක බොහොම සිව් දෙයක්. ඒකේ අවස්ථාවට කල යුතු දේවල්. ඒකයි බුදුහාඳුරෝද්දී කලේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් දෙවඟනක් වුණත් පින තියෙන්න ඕන ස්වභාව ජීවත් වීමේ කාලය වැඩි වෙන එතකොටයි. ඔය පින්වතුන් හිතන්නට එපා දිව්‍ය ලෝකේ උපන්නහම ඒ දිව්‍ය ලෝකේ තියෙන තරම් ආයුෂ් ප්‍රමාණය ඉන්නවයි කියලා. ඉන්න බෑ. තමන්ගේ පින තිබෙන තාක්කල් ඉඳලා එතනින් එහාට චුත වෙනවා. ආයතනන් දිව්‍ය ලෝකේ තව තියෙනවා. දැන් අපට අවුරුදු 120ක් කිව්වට අපි 120ක් ඉන්නේ නැහැ බොහෝ දෙනා අවුරුදු 80 90 වෙනකොට පරලෝ යනවා. අන්න ඒ වගේ තමයි දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවලත් එහෙමයි. Tamange පින තියෙන්න ඕනේ. පින නැත්නම් මොකවත්ම කරගන්න බෑ. සමහර කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ ඉක්මන් වෙලා එක් එක්කෙනාගේ බස් අහලා අපමණ වැරදි කරගන්නවා අපේ අවිද්‍යාව මෝඩකම නිසා. ඒ මායේ විපාක විඳින්න වෙන්නේ අපටමයි. අන්න ඒ නිසා පින්වත්නි කල්පනා කළ යුතු දෙයක් පින කියන දෙයට නම් එපා මග අරින්න. පින කියන දේ තමයි අපට පිහිටවන්නේ. කවුරු අපිව අතහැරලා ගියත් අපි කරගත්ත පිනේ විපාකය අපි ළඟම තිබෙනවා අපි පසුපස්සේම එනවා. ඒක අතහැරලා යන්නේ මොනතරම් බාධකයක් ප්‍රශ්නයක් වුණත් පින්වත්නි අපි රැකෙන්නේ ඒකයි. අන්න ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ පින අපි නැවත නැවත කරගත යුතු දෙයක්. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාවටපත් අපේ ශිරිකර හාමුදුරුවෝ වටිනා සේවාවක් කරන ධර්ම දේශකයන් වහන්සේ නම බොහෝම ප්‍රියශීලී අයුරින් ධර්ම දේශනා පවත්වන ලෝකයා යහමඟට යොමු කරන බොහොම පුණ්‍ය ක්‍රියාවල් කරනවා ගල්තිස්ස දක්ෂිනාරාම විහාරස්ත නාලන්දා පිරිවෙනේ ප්‍රධානාචාරිතුමා වශයෙන් පරිවෙනාධිපතීන් වහන්සේ වශයෙන් ඒ අගනා සේවාවක් ශබ්ද ශාස්ත්‍රයේ බෙදා දීමයි ඒ කරන්නේ දැනුම ප්‍රඥා සම්පත්තිය. ඉතින් ඒවා අනුමත කරන නිසායි මේ තින් වතුන් උන්වහන්සේගේ ජන්මදිනයේ නම නියම කරගෙන අද මෙබඳු පින්කමක් සිද්ධ කළා කියලා. වටිනා බුද්ධ පූජාවක්, මල් පහන් පූජාවක්, අනතුරුව ධර්ම දේශනාමය පින්කම. ඒ නිසා තමයි අපේ දරණාගම කුසල ධම්ම ඉෂ්ටිවයන් වහන්සේ ඇතුළු මේ භික්ෂුන් වහන්සේලා අපේ දක්ෂිනාරාම අධිපති ආනන්ද ශිතිවිරයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙලා අද මෙබඳු වටිනා පින්කමක් කරලා තියෙන පින්කමක් අපට මෙලව පරලව යහපත පිණිස හේතු වන කුසල ක්‍රියාව. ඒ නිසා බොහෝම සන්තෝෂයටපත් වෙමින් සිදු කරගත් මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් බුද්ධ පූජා, බෝධි පූජා මේ පින්කම් වල බලයක් හේතු කොටගෙන ශිරිකර ඉෂ්ටිවරයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායු සම්පත් ලැබේවා. මේ පින්කමට සම්බන්ධ වුණු සෑම කෙනෙකුටම තම තමන් පතන අයුරින් ඈතර වන උතුම් වූ නිවන පිණිස මේ උදාර පුණ්‍ය ක්‍රියාව හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ittavata chumhi sambataṃ puñña sampadaṃ sabbhe devā anumodantu sabba sampatti siddhiyā ittavata chanam dehi sambataṃ puñña sampadaṃ sabbhe bhūtā anumodantu sabba sampatti siddhiyā එත්තාවතා චනන්දේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා